අපේ කාල වේලාව නිම වෙමින් යනවා. තව දෙන්නෙක් ප්‍රශ්න අහන්න ඉන්නවා. මංගලිකා මහත්මිය අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ දේශනාවේ මුල් හරියේදී ඔබ වහන්සේ ප්‍රකාශ කර විදිහට අපි සමහර වෙලාවට gederin එළියට ගිහිලා භාවනා කරන්නේ gedera තියෙන විහිසකාරී කියන්නේ අපිට අකමැති කියන්නේ අපිට අවශ්‍ය දේ නොවන හින්දා කියන්නේ හින්දා වගේනේ ඒ වගේ නේද ස්වාමීන් වහන්සේ අපි සසරෙන් ගැලවෙන්න හදන්නේ අනාත්ම ස්වභාවය ඒකෙම දිගුවක් වගේ නේද කියලා මට හිතුණා ඒක ඇත්තටම අපි සසරින් ගැලවෙන්න හදන්නේ ඔන්න ඔය මුලාවත් එක්කමයි. එතන තමයි අපි හරියට හඳුනගන්නේ. ඒ කියන්නේ මේ සසරට බය වෙලා සසර පීඩාකාරී කියලා මේකෙන් ගැලවෙන්න පහසු නෑ. එතනදිත් අර අර තෙහෙට්ටුව නිසා ගැලවෙන්න දඟලන ගතියක් තමයි ඇති එහෙම දැඟලුවාට සාර්ථක අපට එහෙම වෙච්ච ගමන් අපි තෙහෙට්ටු සහිත තැන්වලදී ගැලවෙන්න උත්සාහ කරනවා ආස්වාදනීය තැන්වලදී අපිට දන්නේම නැතුව ඇලෙනවා. ඉතින් ඒකයි එතන තියෙන අනතුරු ඒකයි එතන තියෙන පටලැවිල්ල. දැන් අපි කාමයන්ගෙනුයි සිත මුදවා ගත යුත්තේ. කැමති දේවලුයි අතහරින්නවත්. ඒ කැමති දේවල් අතහරින්නේ නැහැ. ඒවා සරු නැති නිසා. එතකොට එතන තියෙන ප්‍රඥාවෙන් නිස්සාරත්වය වටහා ගැනීම. එතකොට ඒක තෙහෙට්ටුද සුවදායකද කියන කතාවක් නෑ નિසරුයි. තෙහෙට්ටු උනත් සුවදායක උනත් નિසරුයි. එතකොට ඒතනත්තර එක තැනක පැටලෙන්නේ නෑ. අර තෙහෙට්ටුව නිසා වෙහෙස නිසා අපි සිල් ගන්න යනවා වගේම තමයි තෙහෙට්ටුව නිසා වෙහෙස නිසා සසර බය නිසා සසර දුක නිසා අපාය යන්න වෙන නිසා දුක් විඳින්න වෙන නිසා මේකෙන් ගැලවෙන්න ඕන කියලා හිතනකොට දුක දකින තැනදී එහෙම නැත්නම් පීඩාව දකින තැනදී අපි ගැලවෙන්න උත්සාහ කරනවා ආස්වාදයේ දකින තැනදී ඇලිලා ඒකත් එක්කලා පවතින. ඒකයි එතන තියෙන හානිය. ඉතින් ඒ නිසා මුලින්ම අපට පේන්නේ ඇත්තට පීඩාකාරී తත්වය තමයි. ඒක වරදක් නෙමෙයි. හැබැයි ඒක සතාසි උපාවටත් පොදු ධර්මයක්. කායික පීඩාව, මානසික පීඩාව සතාසි උපාවටත් දැනෙනවා. ඒ දුක දැනගෙන විතරක් නිවන් දකින්න බෑ. ආර්යයන් වහන්සේලා දුක දකින ආකාරයෙන් දකින්න ඕන. ආර්යයන් වහන්සේලා දුක දකින්නේ වේදනාවෙන් නෙමෙයි. පීඩාවෙන් නෙමෙයි. උන්වහන්සේලා දුක දකින්නේ දුක්ඛ ලක්ෂණවලින්. සංකත විපරිණාම පීලන සන්තාප. හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නවා නම් ඒකම තමයි දුක්ඛ කියන්නේ. ඒ කියන්නේ નિસරු බව. ඊළඟට හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත උනක් කමක් නැහැ. හටගෙන තියෙනවා නම් ඒක වහා බිඳී යනවා. ඒක තමයි විපරිණාමය. එතකොට හේතු ප්‍රත්‍යයෙන් ගොඩනගන්නත් ඕන ගොඩනගන ගොඩනගන එක වහා බිඳී යනවා. එහෙමනම් ඒක කොච්චර සැපදායක දෙයක් වුණත් නැවත නැවත ගොඩනැගීමට නැවත නැවත බිඳීමට ලක් වෙන නිසා ඇතිවීම බිඳීම් දෙකෙන් මේ සංස්කාරයන් නිරන්තරයෙන් පෙළෙනවා. ඒ නිසා ඒක වේදනාව වේදනාවසෙන් ආස්වාදනීය තත්වයක් සුවදායක තත්වයක් දැනුණට මෙතන තියෙන්නේ nissara ධර්මයක්. මේක මෙහෙම පවත්වයි කියලා නඩත්තු කළයි කියලා මොකක්වත් ලැබෙන දෙයක් නැහැ. අන්න ඒ බව නුවණින් දකින්නට පුළුවන් වුණොත් තමයි පීඩාකාරී තන වගේම සුවදායක තැනිනුත් අපි නික්මෙන්න මනස පුහුණු කරන්නේ. එහෙම කළොත් විතරයි සියලු සංස්කාරයන්ගෙන් විනිර්මුක්තව අපට නිවන අරමුණු කරන්න පුළුවන්.